දරුවන් වශයෙන් තමන්ට කරන්නට පුළුවන් ඊටාම උසස් යුතුයකමක් ඉටු කරන්නට ඒ පියාණන් වහන්සේ සිහිපත් කරලා එතුමන්ගේ සසර ගමන සුවපත් කරන්නට හොඳ කුසලයක් සිද්ධ කරලා අනුමෝදන් කිරීමත් ඒ වගේම මේ මෑණියන් වහන්සේට මේ වෘද්ධ වියේදී හොඳ කුසලයක් සිදු කරගන්නට අවකාශ සලස්වා දීමත් තමන්ට මෙලොව පරලොව යහපත සිදු කර ගැනීමත් ඒ වගේම බොහෝ දෙනාට දහම් අසන්නට අවස්ථාව සලස්වා දීලා සියලු දෙනාට ආශිර්වාද කිරීමටත් අද මේ පින්කම තුළින් අපේක්ෂා කරනවා. ඉතින් මේ බඳු යහපත් පරමාර්ථ සමූහයක් පෙරදරි කරගෙනයි අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. ඒ වගේම ඉන්දික හෙට්ටිආරච්චි මහත්මයා අද මේ ධර්ම දේශනාව සඳහා බොහෝම කල් වේලා ඇතිව ආරාධනා කරලා බොහොම ඕනකමින් ලකල ඇස්ති උනේ Tamanටත් දහම් අසන්නට අන් බොහෝ දෙනාට දහම් අසන්නට අවස්ථාව සලස්වා දෙන්න.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 ඒ තථාගතයන් වහන්සේගේ අනුශාසනාව පිළි අරගෙන ගුණනුවණ වඩලා ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත්තු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස නිසා තව බොහෝ දෙනා අදහම් මගින් වැළකීලා දහම් මගට යොමු වෙනවා. ඒ නිසා නන්ද මේ මුළු මහත් සම්බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයන් මතයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා.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 එහෙම නැත්නම් Tamanගේ වසඟයට පවත්වන්නට බැරි පිරිස ඒ අය. ඒ අය තව කාලයක් ලෝකයේ තුල ඉන්න ඉන්න අනිත් අයත් එබඳු තත්වයට පමුණුවනවා. ඒ නිසා මාරුදිව්‍ය පුත්‍රයා හැම විටම ඒ වැඩපිළිවෙල නවතිනවා නම් හොඳයි කියන අදහසින් තමයි ක්‍රියාත්මක ඒ නිසා බුදුරජාණන් වහන්සේ බුදු වුණු මුල් අවදීයේම මාරදීය පුත්‍රයා විසින් ආරාධනා කරනවා. දැන් ඉතින් ඔබ වහන්සේගේ උත්සාහය සඵල වුණානේ. දැන් ඔබ වහන්සේ පිරුණුවන් පාන. නමුත් බුදුහාමුදුරෝ දේශනා කරනවා මාරය මාගේ මේ දහම අහලා මගේ ශ්‍රාවක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ධර්මයේ පිළිබඳව විචක්ෂණව ධර්ම ධර්ම විනය ධර්ම ධර්මයේ පිළිබඳව විචක්ෂණව අන් අයගේ දුර්මත ඛණ්ඩණය කරලා මේ සසුන ස්ථාපිත කරන්නට ශක්තිමත් වෙනකම් මම පරිණිරවාණයටපත් වෙන්නේ නැහැ දැන් මේ වසර 45ක් ඉක්මනකොට බුදුහාමුදුරන්ට 80 සපිරෙනකොට මේ කාර්ය මුළුමනින්ම පාහේ සම්පූර්ණ වෙලා තිබුණා.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 ඒ අයහපත පිණිස පවතින යම් වැඩපිළිවෙළක් ලෝකයේ තියනවාද? ඒවා මිච්ඡා ප්‍රතිපත්තිය. යම් වැඩ පිළිවෙලකින් Tamanටත් අනුන්ටත් යහපතක් වෙනවද ඒවා සම්‍යක් ප්‍රතිපත්තිය. ඒ සම්‍යක් ප්‍රතිපත්තියෙන් අනුව පැවතීම තමයි සම්මා පටිපන්නෝ ධම්මානුධම්ම පටිපන්නෝ කියලා ධර්මයේ සඳහන් එතකොට අපිට හිතනවා මේ කාරණේ අහනකොට බුදුරජාණන් වහන්සේ එහෙමනම් මේ ආමිස පූජාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරලා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය එහෙම නැත්නම් ප්‍රතිපත්ති පූජාව තමයි තථාගතයන් වහන්සේ අගය කළේ. ඒ කාරණේ එක්තරා දුරකට සත්‍යයි. නමුත් අපි මතක තියාගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මෙතන ආමිසේ ප්‍රතික්ෂේප කළාම නෙමෙයි ආමිසයට වඩා ප්‍රතිපත්තිය ශ්‍රේෂ්ඨයි කියන බව සනාථ කරපු අවස්ථාව. එහෙම නැත්නම් මලින් ගඳින් සුවඳ විලවුනින් ගීතෙන් අන් අය කරපු වන්දනාව පූජා බුදුහාමුදුරුවෝ නිග්‍රහයට ලක් කළා නෙමෙයි. ප්‍රතික්ෂේප කළාම නෙමෙයි. නමුත් ඒක නෙවෙයි හැබෑ පූජාව. ඒ ඒකෙන් විතරක් යම් කිසි කෙනෙක් සෑහීමටපත් වෙනවා නම් ඒක බුදුරජාණන් වහන්සේට කළ යුතු පූජාවෙන් එක්තරා සල්පයක් පමණයි. තථාගතයන් වහන්සේට උසස්ම පූජාව කළා වෙන්නේ ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරනවා. දැන් අපි ගොඩක් වෙලාවට මේ කාරණය මේ විදිහෙන් බොහෝ විට අහලා තිබුණ උනත් අද සමාජයේ දිහා බලපුවහම වැඩි හරියක් දෙනා පෙළඹෙන්නේ ආමිස පූජාවට.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 අමෝලිකා සද්ධාව තුල පුද්ගලයා මන් මුලා වෙන්නට පුළුවන්. ඒක අන්ධ භක්තියක් බවට පත් වෙන්නට බොහෝ විට ඉඩකඩ තියෙනවා. සැබවින්ම අන්ධ භක්තියයි කියලා කිව්වට වැරද්දකුත් නැහැ. මොකද ඒ තනත්තා දැන් අර අන්නේ ආගම්වල කියනනේ දෙවියන් වහන්සේ විසින් ලෝකය නැවුවා. ඒතර හැමදෙනාම මේක අවිවාදයෙන් පිළිගන්නවා. ඒතර කොහොමද නැව්වේ? දෙවියන් වහන්සේ නැව්වේ කවුද? දෙවියන් වහන්සේ මුලින්ම පහළ වුණේ කොහොමද? ඒතර එහෙම විමසන්නට තහනම්. ඒ ගැන කතා කරන්නට අයිතියක් නැහැ. නමුත් ඒ ගැන කතා නොකළ වුණත් ඒ අය පිළිගන්නවා දෙවියන් වහන්සේ විසින් ලෝකය නැව්වා කියලා. දැන් එතන යුක්තියක් හේතුවක් පදනමක් නැතුව යම් විශ්වාසයක් ගොඩනගා ගන්නවා.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 දැන් සමහර වෙලාවට සමාජයේ හැඟීමක් තියෙනවා ආමිසය අතහැර දාලා ප්‍රතිපත්තියට යන්න. යම් කිසි කෙනෙකුට ආමිෂයෙන් નિසරුයි කියලා වැටහෙනවා නම් ප්‍රතිපත්තියට යාම වරදක් නෙමෙයි. නමුත් යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් ආමිෂයේ තුලින්ම ප්‍රතිපත්තියට යන්නත් පුළුවන්. දැන් මේ නෑතකදීක මහත්මයෙක් පාසමල කිව්වා ස්වාමීනි මම ටිකක් ආමිෂ පූජාපත් අතහැර දාලායි තියෙන්නේ.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 මම උදාහරණයක් හැටියට කියා දුන්නා. දැන් අපි හිතමු ගහක පොත්තු, කොළ, ඒ වගේම මුල්, සුඹුලු මේවට වඩා අරටුව වටිනවා. ඒ ගැන අපිට තර්කයක් නැහැ. ඒ ගැන වාදයක් නැහැ. ඒ ගැන විවාදයක් නැහැ. ගහක අරටුව වටිනවා සුඹුලු වලට, මුල් වලට, කොළ වලට, පොත්තු වලට වැඩිය.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 මේ භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසක උපාසිකාවක් හෝ ධර්මානුධර්ම ප්‍රතිපත්තියට අවතීර්ණ වෙනවා. ඒ තැනත්තා තමයි පතහාගතයන් වහන්සේට උසස්ම පූජාව කරන තැනත්තා. දැන් අපිට පැහැදිලි කරගන්න තියෙනවා මොකද්ද මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි කියලා. මොකක්ද පින්නතුනේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි කියන්නේ මම මුලින් කිව්වා ප්‍රතිපදාව කියන එක කොටස් දෙකකින් යුක්තයි මිත්‍යා ප්‍රතිපදාව සහ සම්‍යක් ප්‍රතිපදාව. නිවන් මඟ සම්බන්ධව කතා කරනවා නම් නිවර නිවන ඇහිරියන්නේ යම්සේද ඒක මිත්‍යා ප්‍රතිපදාව. නිවන සමුද්දිමත් වෙන්නේ යම්සේද එය සම්‍යක් ප්‍රතිපදාව. මේකම අනිත් කර්ම සඳහාත් අපට සාධාරණයි. අපි හිතමු අධ්‍යාපනය කරනවා නම් ඒ අධ්‍යාපනය සාර්ථක වෙන්නේ කොහොම පිළිපැද්දොත්ද? ඒක අධ්‍යාපනය සම්බන්ධව සම්‍යක් ප්‍රතිපදාවයි.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 ඒ කියන්නේ මුදල් හම්බ කරනවා වෙන්නට පුළුවන්. නමුත් මෙලොව පරලොව තමන් විනාශ වෙනවා නම් එහෙම නැත්නම් ඒ ධනය හරි හම්බ කරන්නට ගිහිල්ලා අනුන්ට හිංසා පීඩා කරනවා නම් එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාරේ කඩාකප්පල් වෙනවා නම් ඒ ක්‍රම වලට කියනවා මිත්‍යා ප්‍රතිපදාවයි කියලා.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 තමන් ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරය තුළ තමන් විකෘති වුණොත් ඒ විකෘතිය තුළ ඉඳගෙන ලෝකයෙන් ඈතර වෙන්නට ප්‍රතිපදාව තුළ නිරත වෙන්නට ඊතරක් පාර පුළුවන් කමක් ඒ නිසා මේ සම්‍යක් ප්‍රතිපදාවයි කියලා කියන්නේ වෙනතුනේ නිවන් දකින මාර්ගය පමණක් නෙමෙයි Tamanගේ දෛනික ජීවිතේ කරන කියන හැම දෙයක් තුලම සම්‍යක් ප්‍රතිපන්න වෙන්නේ කොහොමද කියලා අපි හඳුනා ගන්න. දැන් මෙතන කියනවානේ බික්ඛුවා බික්ඛුණීවා උපාසකවා උපාසිකාවා. දැන් භික්ෂු භික්ෂුණීන් සම්බන්ධව නම් කෙලින්ම අනිත් සියල්ල අතහැර දාලා ඒ ගමන් මගට නිවන් මගට යොමු වෙනවා. උපාසකෝ උපාසිකාව උපාසක උපාසිකාව ගිහි ජීවිත ගත කරන අය ධනය හරි හම්බ කරන අය අමුදරුවන් පෝෂණය කරන අය මේ සම්බන්ධව කොහොමද ඒ අය සම්බන්ධවත් මේ සම්මා පටිපදාව අර්ථවත් වෙන්නේ Tamanගේ ජීවන පැවැත්ම හරියට හඳුනාගෙන ඒ තුල ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදෙන්න මේ කියන දේ හරියට තෝරා බේරා ගන්නට අපි තවත් උදාහරණයක් අරගෙන බලමු අපි හිතමු මෙහෙම යම් කිසි කෙනෙකුට ගෙයක් හදන්නට ඕන වෙනවා ඉඩමක් අරගෙන.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 දැන් අපි හිතනවා දැන් මට ඕන හැටියට මම ක්‍රියාත්මක වුණා මම මේ ඉඩම වෙන් කරගත්ත නිසා. නමුත් ඇත්තටම මොකද්ද ඒ තනත්තා කරන්නේ? ලෝකයේ සබා ධර්මයට පටහැනි විදිහට අර ගහකොළ ඒවා Tamanට විතරක් අයිති දෙන්නේ මේ සතාසිව්පාවා පරිසරය සබා ධර්ම සියල්ලම රැකුනේ ඒවා නිසා.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 කයත් එක්ක වායුවත් බද්ධ වෙලා පවතින්නේ. වායුවත් එක්ක ලෝකය බද්ධ වෙලා පවතින්නේ. ලෝකයේ ප්‍රබා දහමත් එක්ක බද්ධ වෙලා පවතින්නේ. එහෙනම් අවසානයේ මේ හැම එකක්ම එකින් එකට බද්ධ වෙලා තියෙන හැටි නිසි විදිහට වටහා ගන්නට ඕනේ අපිට හිත හසුරුවා ගන්න නිවැරදි විදිහට.